අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 24 වෙනිදාත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන විදිහට අපි කරුණාවෙන් ආර්දනා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා මම පළවෙනි ප්‍රශ්නේ කියවන්නම් අවසර ස්වාමින් වහන්සේ මම ඊයේ පර්යංක භාවනාව කිරීමේදී සිතට කතා කර මම දැන් භාවනා කරනවා. මට කරදර නොකර හොඳින් ඉන්න. මම මේ හොඳින් කියන්නේ කියලා විනාඩි දෙකක් විතර කිව්වා. මට සිනහත් ගියා. සැහැල්ලුවකුත් දැනුණා. මට හිතෙන විදිහට ටික වේලාවක් හිත නිසල්මනේ සිටියා. සිත නිතර පිටතට ගමන් කිරීමේදී තරහ ගිය අවස්ථාද පෙර තිබුණා. සිත හා මිත්‍රව සිටීම හොඳයයි සිතේ. මම භාවනාවට ආධුනිකයෙක් බැවින් ඒ පිළිබඳ උපදෙස් ලබා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිය පිළිබඳ සෑහෙන දැනීමක් ලබා ගතිමි. සක්මන් භාවනාව ගැන පස්සේ කියන්න. ඔය මේකෙදී එහෙම එහෙම කිව්වට පස්සේ නැත්නම් හිතට තරවටු කරනවා අපි කියන එකට අදිෂ්ඨාන කරනවා කියලා. එහෙනම් හිතට කල්ැතුව මතක් කිරීමක් කරනවා. ඇයි එහෙම කරනකොට ඒක නිසා වෙනදට වැඩි වෙලාවක් ආනපන සතිය ඉන්න පුළුවන් වුණාද නැත්නම් වාර ගන්න වැඩි වුණාද නැද්ද කියන තොරතුරු කියන්නේ නැතුව මේක ಗುಣදිසු විචිනේ කරන්න බෑ. ඒ නිසා එළියපෙක්කනාගේ මම කැමැති දැනගන්න ඉදිරියපත් වෙන්න කැමැති නම් මේක නිසා Tamanට වෙනදට වැඩි වැඩි ආනපාන ගානක් ආනපන සතිය නම් භාවනාව ආනපාන ගණන් බලන්න පුළුවන් වුණාද වෙනකට වඩා ආනපනේ විස්තර ස්වභාව ලක්ෂණ සටහන් ආකාර දැක ගන්න පුළුවන් වුණාද කිව්වනම් ඔන්න ඒක පිළිබඳව අපිට මත ප්‍රකාශ කරන්න තිබුණා. එහෙම නැත්නම් මේ වෙච්ච එකේ ප්‍රයෝජන කියන්නේ නැතුව අමාරුයි. ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට මේ වෙනදට වැඩිය පොඩ්ඩක් ආනාපාන භාවනාව කරන්න පුළුවන් වුණා. ඔය ටිකට වෙනදා කීයද නැත්නම් වෙනදා තප්පරයයි දැන් තප්පර දෙකයි. වෙනදා ආනාපාන රැලි දෙක තුනයි දැන් තුන හතරයි කියලා එහෙම ප්‍රමාණ කෙරුවොත් ස්වභාවට තේරෙනවා. ස්වභාවයෙන් සාක්ෂි ගන්න නම් මට හිතුණ දේ කියලා හරියන්නේ නැහැ. මට හිතෙන්ට හේතු වෙච්ච සාධක ටික කියන්න ඕන. නැත්තම් මම ප්‍රත්‍යක්ෂණය කරේ මට වෙන්දට හුස්ම රැලි 3 4යි පුළුවන් උනේ දැන් 5ක් 6ක් පුළුවන් වුණා. නැත්තම් මට ඒක තප්පරෙන් දෙකෙන් මං ඉස්සර හිත පිට ගියා දැන් තප්පර 4ක් 5කට කියලා එයා තමන්ට අර මේ ක්‍රමේ නිසා ඇතිවෙච්ච අතිරේක ලාභයක් පාඩුවක් හෝ වේවා. අන්න ඒ ටික විස්තර කියන්නේ නැති එක තමයි අපේ හිතේ තියෙන හොරකම. අපේ හිතේ තියෙන කෙලෙසේ. ඒක කියනවනම් පොට් එකට උනත් පේනවා. ඒක කියන්න පුරුදු වෙන්න කමටාන් වார்த்தාව ලියනකොට මේ මං අදිෂ්ඨාන කරපු නිසා මට වෙන්දට වැඩිය මෙන්න මෙච්චරකින් කියලා ප්‍රමාණ කෙරුවොත් මෙතනින් ඕන කෙනේ සාක්ෂි වෙයි. ඒ ප්‍රමාණය එහෙම ගණන් කරගන්න ගණන්ම කෙරුවේ නේද කමන්නේ කොහොමද Tamanට හොඳයි කියලා හිතෙන්න මොකද්ද ආසන්න කාරණා වුනේ? හිත සැහැල්ලු වුණා. හිත සැහැල්ලු වෙනවා සාමාන්‍ය පැන්ඩෝලයක් ගැහුවා. ඒ අපිට ප්‍රශ්න නැහැ. අපිට ඕනේ මේ සැහැල්ලුකම මේ සතිය නිසා අපිට පුළුවන් ආනපානෙට ආනපාන සතියට වාසියක් ගන්න. අපි දාලා තියෙන්නේ අපි මීටරකමනින් හදන්නේ සතියෙන්නේ. මේ සතියේට හම්බෙච්ච ලාභය අපි හිත සැහැල්ලුණා, ආලෝකයක් පෙනුණා. ඒ වැඩක් නෑ. ඒකෙන් අපිට තේරුමක් ඇත්තේ නෑ. අපි මනින්නේ හුස්ම කීයකින්ද? තප්පර කීයකින්ද? නැත්නම් හුස්ම කොච්චර විස්තර දැන ගැනීමද කියලා. ඒක දෙන්නයි අපි මුළු දවස් 10ම උත්සාහ කරන්නේ. මට හිත සැහැල්ලුණා, සන්තෝෂයක් හිතුණා. ඒක නෑ කියන්න බෑ. ඒකෙන් ගත්තේ ලාභය මොකද්ද? සැහැල්ලු වෙච්ච නිසා ආනාපාන සතිය වැඩි වීමන මොකද්ද කරපු ලාභේ කොහොමද ඒක දකින්නේ? ඒක දකින්න විදිහට ගියා නම් මේ අදිස්ථානෙට ලොකු ගැම්මක් එනවා. ලැබිච්ච ලාභය හරියටම ප්‍රමාණ කරගන්න පුළුවන් වෙනවා. ගංගේ මොහොතේ දැම්මත් ගණන් ඉලක්කම් තියාගන්න කියලා නිකන් සාමාන්‍ය කියන්නේ. නැත්තම් අනික් කෙනාට සාක්ෂි වෙන්න බෑ. යා කියන මට නම් හොඳයි කියලා තේරෙනවා. තේන එහෙනම් හොඳයි තමයි. ඉතින් මොනවා කියන්නේ? එහෙම නෙවෙයි මට ඉස්සර මෙහෙම පුළුවන්. දැන් මෙච්චරක් පුළුවන් කිව්වනම් ඕන කෙනෙක් සාක්ෂි වෙනවා. අන්නේ උසාවියේට අද්දුටු සාක්ෂිය. එහෙම නැත්තම් විශ්වසනීය විදියට උසාවිය හේතු ගන්නන්න බැරි කම නිසා අපි මේ දුක් විඳිනේ. ඒක හරියටම ඕනේ. ඒක ඉගෙන ගත්තට පස්සේ හරියම ලේසි ඒ ඒ ඒ භාෂාව දිගේ කතා කරන්නේ නැත්නම් අපිට හැඟුම් එක කතා කරන්න වෙයි. හිතු දෙය හිතලුවක් එක නෑ. හරියට ප්‍රමාණ කරන්න නැත්නම් මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. එතකොට තමයි තේරෙයි තමන්ගේ හිතේ සැක නැති වෙනවා. අහන කෙනාටත් හිතේ සැක නැති වෙනවා. ඒක සම්පප්පලාප වෙන්නේ නැහැ. හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ගාන කියනවා. පුත් ඒකට උත්සාහ කරන්න. ඒක තමයි අපි කමටන් සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ. අනිත් දවසේ කියනකොටත්, ලියනකොටත්, බලනකොටත් මොකද්ද මේ සැහැල්ලුභාවය නිසා මේ අදිෂ්ඨාන නිසා වෙච්ච ලාභය කියන එක වார்த்தාවට ඇතුළු කරන්න උත්සාහ කරන්න. අපි යමු සක්මන්. ස්වාමීනි සක්මන් භාවනාව ප්‍රශ්නයක් නෙමෙයි ඒක මම කියවන්න. සක්මන් භාවනාව සුවසේ කරගෙන යාමට පුළුවන්. කකුලට සීතල උණුසුම වැලි දැවටීම දැනුන අතර වැලි කැට කකුලේ ගැටෙන ශබ්දයද ඇසින. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒකෙදිත් පුළුවන් තරම් බලන්න ඒ විදිහට පියවර කීයක් පුළුවන්ද? තප්පර කීයක් පුළුවන්ද? එහෙම නැත්නම් ඒ දැනෙන විස්තර නිකන් නිදර්ශන වශයෙන් කියනවනම් මේ කකුලේ වැලි හැපෙනවා දැනෙන විලුඹටද ඇඟිලි වලටද කකුල පුරාවටමද එහෙම නැත්නම් මේ ඒව දැනෙන අතර වල්ලු කරට දනිස් වලට ආදි වශයෙන් ඒ දැනෙන තොරතුරු මට කියන්නේ ධර්ම ඕජාව කියලා ඒක උකහා ගත්තේ නැත්නම් ඒක උරා බීවේ නැත්නම් එහෙම හිත කම්මැලි වෙනවා එන එන තොරතුරු උරා ගන්න ඕනේ එන එන තොරතුරු උකහා ගන්න ඕනේ උකහා ගත්ත බව වැටෙන්නේ වார்த்தාවට දෙමිල්ලෙන් තමයි নিක්කමට බලන්න වார்த்தාවට මේ තොරතුරු දාන්න අනිදාසේ භාවනා පටන් ගන්න මෙතන ඉඳලා. අර කියපු තැන ඉඳලා භාවනා පටන් ගන්න. කියපු තැන බාලා තැනක් නම් කියපු දැකපු තරම් ලිව්වේ නැත්තම් භාවනා පටන් ගන්න තැන බොහොම පුංචි උනන්දුවක් තියෙනවා. දැකපු ඔක්කොම ටික වார்த்தාවට දාන්න පුළුවන්. අනිත් දවසේ ඒ ගැම්මෙන්මයි භාවනාව යන්නේ. ඒ නිසා ඒ කමටහන් සුද්ධ වුණාට පස්සේ ලොකු හිතට මේ sannivedanaya හරියෑම නිසා ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව ගන්න යෝගාවචර දන්නේ මොකද යෝගාවචර දන්නේ නැහැ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂේ වාර්තා කරන්නේ කොහොමද කියලා. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා සංවිධානයත් ඔක්කොම එකතු වෙලා එයාට කියන්න ඕනේ මේ නඩුව දිනන්න මෙන්න මේ සාක්ෂ්‍ය යෝන කරන්න. ඒ සාක්ෂ්‍ය කියුන්නේ නැත්නම් ඒක නඩුව කල් යනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට වාසි වෙනවා. ඒ නිසා මම ප්‍රත්‍යක්ෂ කරනකොට වැලි වෑගෙනවා දැනෙනවා සද්ද ඇහෙනවා වම් පය වයිද වැඩි දැනෙන්නේ දකුණු පයේද විලුඹටද කකුලටද ඇඟේ මේ ඇඟිලි වලටද කියලා ඒ විස්තර පුළුවන් තරම් ඇතුල් කරන්න. ඇත්තටම කියනවා නම් මේ සක්මන පිළිබඳව දීලා තියෙන විස්තරය හොඳයි පරියන්කයට වඩා. ඒකෙන් ආදර්ශයක් ගන්න තව තවත් තොරතුරු ඇතුල් කරන්න උත්සාහ කරනවා. දෙවැනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූලික කමටහන වන්නේ පිම්බීම හැකිලීමයි පිම්බීමේදී රළු ගොරෝසු බර ස්වභාවයකින් ඉදිරියට ඇදෙන තල්ලු වෙන ගතිය නිසා තද ස්වභාවයක්ද තවත් විටක ඊතා මුරුදු මට්ට සිලිටු ස්වභාවයකින් තල්ලු වෙයි. කැඩි කැඩි ගැස්සෙන කම්පනයක්ද දැනුණා. හැකිලීමේදී සැහැල්ලු සැහැල්ලුවක් විටක බරක් නැතිවීමක් ලෙස වැටහුණා. මෙහි කරන විට පිම්බීම හැකිලීම වෙන් කරන්න බැරිය. සියල්ල එකටම සිදුවෙන ස්වභාවයක් දැනි ඊතා සියුම් චලනය වෙන ස්වභාවයක් දැනුණා. එම ස්වභාවය සියුම් බව එන්න එන්නම වැඩි විය. පසුව නලියන චලනය වන ගතිය නැති විය. මෙම හිස් ස්වභාවය තුල වේදනාව දැනී පැතිරි යන ස්වභාවයක් දැනුණා. හිස් අවකාශය පාවෙන ශාන්ත ස්වභාවයක් ගත්තා. මෙම ශාන්ත ස්වභාවය තුල විවිධ සිතුවිලි එනවා. මේ ජීවිතේ නොසිතූ රාගමාන සිතුවිලි. රාග සිතුවිලි එනකොට සිත ගැස්සෙනවා. ඒ අවස්ථාවේදී යම් ශක්තියක් තරංග ආකාරයෙන් ශරීරයෙන් පිටවිය. සතියෙන් සිටින විට එම රාග මාන සිතුවිලි පාලනයක් නැතුව මතුවී කිසිම බලකිරීමක් නැතුව ඉබේම අතුරුදහන් වෙනවා. සිතේ ශාන්ත ස්වභාවය වැඩි. හිස් අවකාශය වැඩි. සමහර අවස්ථාවල දිය ඇලි, බුදු පිළිම, සමනලයන් වැනි විවිධ රූප පෙනී බොඳ වී යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නොසිතු නොපුරුදු සිතුවිලි මතුවෙනකොට සිතේ මේ ශක්තියත් පිට වෙන ස්වභාවය වැටහුණා. මේ පිළිබඳ ගෞරවයෙන් උපදෙස් පතමි. නිරෝගී බව, දීර්ඝායුෂ ලබා වහ වහ උතුම් නිවන් සුව අත්වේවා. සාදු සාදු සාදු කියන්න පුරුදු වෙලා. නැත් නැතුවොත් බහිනවා ආදු කිව්වත් බහිනවා. කෙසේ නමුත් මේ දිහා ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලන ඉන්න හැටි බලන්න ගඟ දිගේ පහළටත් ප්‍රවාහ යනවා හරහටත් ප්‍රවාහ යනවා කුණු කැසලිත් යනවා මල් පියලිත් යනවා මේවා දිහා බලාන ඉන්නකොට වියලිව ගඟ දිහා බලාන ඉන්න ගතියක් තමයි විපස්සනා වෙ තියෙන්නේ මේක මල් පියලි ගියයි කියලා සතුටක් හෝ අසුචි මල මුත්‍රා ගියයි කියලා කනගාටුවක් නැතුව ගඟෙන් පැඟුවා ගන්න නැතුව අත දාන්න නැතුව ගඟට ගලන්න යන්න ආරින් ගියාට පස්සේ තේනවා මෙතෙක් කල අපි සංසාරේ කිරුවේ එන රාගසිතවිලි ද්වේෂසිතවිලි වලට මම කියාගෙන තැවුණා දැන් බලනකොට පේනවා ඊවයි එන්නෙත් ඒගොල්ලන්ගේ බෝනාවේ යන්නෙත් ඒගොල්ලන්ගේ බෝනාවේ මොන්නම ලකුණක්වත් ඉතුරු කරලා යන්නේ නැහැ. වෙන විදිහට කියතේ අර ඉතුරු කරලා යන ලකුණු ටිකට විතරයි කෙලස් කියන්නේ. ඇවිල්ලා ගියා නම් කිසිම කෙලෙසයක් නැහැ. ඒසක් කෙලෙස් අහෝසි කිරීමේ ක්‍රියාව තමයි මොනවා ආවත් හිත කරදර ගන්න එපා. මේ හිත කරදර ගැනීම තමයි කෙලෙස් කියන්නේ. කෙලෙසෙනවා කියන්නේ සා කියන ගංගව දිහා බලන ගමන් අත දැම්මොත් ගංග කැළඹෙනවා අත තෙමෙනවා. අත දාන්න එපා. කකුල දැම්ම කකුල තෙමෙනවා දාපු තරමට කැළඹෙනවා. දාන්න එපා. අන්තිමට මේ ඔක්කොම ලකුණක් කපුරු පුච්චු පුතනක් වගේ ලකුණක්වත් නැතුව යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ යන දේව රාග ద్వේෂ වශයෙන් මුලදී බොහෝම ලොකු වෙනසක් ඇති කරනවා. පස්සේ හරි ඉස්සලා ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම නැති වුණා වගේ මේක දිහා බලන ඉන්නකොට ඒව අතර වෙනසක් නැති වෙනවා. මේ රාග හිතිවිල්ලද ද්වේෂ හිතිවිල්ලද කියලා අන්තිමට වෙනවා හිතිවිලි මඩ ගෝරුවක එතනින් මෙතනින් පෙන බුබුලු දානවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මෙවුවා අපිට දුකක් වෙන්නේ නැත්තම් කෙලේශයක් වෙන්නේ මේව මම කියාගත්තොත් විතරයි. හොඳට බලන් ඉන්න. එන තැන අපි දන්නේ නැහැ, යන තැන දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා ඒ ජපානයේ ඉන්න සෙන් මාස්ටර් කෙනෙක්, කියන්නේ සෙන් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයාත් එක්ක වැවක් අයිනෙන් යනකොට ලස්සන වල්තාරාව වගේක් උඩින් පියාඹනවා. ඉතින් ගෝලයාට මේක අරුමේ නිසා ඒක පාරට ආන් කියලා කියවෙනවා. Taman ගුරුවරයාත් එක්ක යන්නේ. ඒකට ගුරුවරයා බලනවා. බලලිවල හැරෙනවා. හැරලා අහනවා ඔය වල්තාරාව ආපු තැන ඔබ දන්නවද නැහැ. යන තැන දන්නවද නැහැ. උන්ට කන රත් වෙන්න ගහනවා. ආපු තැන දන්නෙත් නැත්නම් යන තැන දන්නේ නැත්නම් ආන් කියන්නේ මොකටද කියලා. අපිත් මේ ආ කියන වල්තාරාවන්ට තමයි ඇඟිලි දික් කරන්නේ. දික් කළා නూరుණු පුරුදු මිහිරි පිළිබඳ මිහිර ආදරයයි ගියා. මොකද තවසින්නේ ඉතින්දි ධම්මි ධමත් ආදරේ. ඉතින් නూరుණු ඉතින් කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් කිසි කෙනෙක් පටන් ගන්නවා. ඉතින් ඔන්න අන්තිමට ළමයි හම්බෙනකොට තමයි දන්නේ අන්න වැඩේ දුරදිග ගිහිල්ලයි කියලා. මේ යන්ත්‍රය හැදලා තියෙන උකට තමයි. වල්තාරාවෝ නම් එන තැන දන්නේ නැත්නම් යන තැන දන්නා කතන්දර ගොතන්න එපා. ඕක කාටවත් ඇඟිලි දික් කරලා පෙන්වන්න යන්න එපා. එන තැන දන්නවනේ යන තැන දන්නවා කියලා කියන චේතනාපූර්වක නම් හිතලා කරනවා නම් ඒකට වග වෙන්න ඕනේ. ඒකට තරවත්යන් කියන අනිවාර්යයෙන්ම බලපං. ඒත් අචේතනික වෙන්න දෙනවා නම් අචේතනම්බික වේ කම්මං වදාමි. අචේතන ගැන කර්ම නැහැ. මේ ගැන ගණන් කරපු ගමන් ආයෙ කර්ම රැස් කරගන්න. අහ කියන්නේ නැයි ඔඩොක්කේ දාගෙන ඉලා තියෙන්නේ. ඉතින් ඔතෙන්ට ඔතනත් බෑ. තව ටිකක් එහාට යන්න ඕනේ. ගියාට පස්සේ තේරෙනවා මේවා එනවා, එවිල්ලා යනවා. ඉතින් මේක ගැන කතන්දර ගොතන්න නැතුව හිටියොත් මේ රූප සංඥා රූප සංඥා පිළිබඳව කතන්දර ගොති නොගිටීමේ ප්‍රපංච නොකිරීමේ එහෙම නැත්නම් වාග් බහුල්‍ය අඩු කිරීමේ කලාව ඉගෙන ගත්තා නම් එයා ඒක දියුණු වෙනකොට රූප පිළිබඳව කතන්දර ගෙතීමක් නැති වෙනවා. රූප පිළිබඳ කතන්දර ගෙතීම නැතර කරපු කෙනාට කාම සංඥා පිළිබඳ කතන්දර ගෙතීම නතර වෙනවා. කාම සංඥා පිළිබඳවත් කතන්දර කියවන නතර කරනකොට කාමයේ පිළිබඳ කතන්දර නතර වෙනවා. ඒ නිසා මේ කතන්දර ගෙතීම නියපොත්තෙන් කඩන්න පුළුවන් ඉන්නේ මේ රූප සංඥා තැන්ට එනකොට කොයිට වෙඩි ඔද්දල් වෙන්න අරින්න ඕනේ. දිය වෙන්න ඕක. තුරුවල වෙන්න. ඒකලා හිතන්න මේ ගැන කතා කරොත් අහකන් නයික් ඔඩුක් වේදාගත්ත වෙනවා. දන්නේ නැති වල්තාරාවෙක් ගැන කතා කරන්න හදනවා කතා නොකර හිටපන්. එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ නොකර ආහනික පුරුදු කරන පුදුරන පේන රූප සංඥා බොහොමනම් රූපත් එහෙමයි. රූපේ එහෙමනම් කාම සංඥාවත් එහෙමයි. කාම සංඥාව එහෙමනම් මේ මුළු ලෝකෙම නටන මේ කාමෙත් එහෙමයි. හැබැයි කාමෙට එහෙම කියන්න බෑ අතනින්ලා අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන එන්න ඕන. ඒ නිසා ඉස්සලා භාවනා ගෙනියන්න රූප සංඥා මට්ටමට. ඒක ඔද්දල් වෙනකම්ම ගෙනියන්න, හැඳි ගෑ වෙනකම්ම ගෙනියන්න, දියාරු වෙනකම්ම ගෙනියලා බලන්න මේ ඇවිල්ලා යන දේවල් වලට අපි කතන්දර මෙතෙක් කල් ගෙතුවේ. දැන් බලපන් කතා නොකර නොකර ඉන්න, ප්‍රපංච නොකර ඉන්න, වාග් බහුල්‍ය නොකර ඉන්න, විතක්ක ਵਿਚාර නැතුව ඉන්න. එතකොට තේනවා පුදුම සාන්තියක්. ඒ කියන්නේ කට කතා ගොතන්න එම අතිශෝක්ති කියන්නේ ඕන තරම් හේතු තියෙනවා. තමයි කතා නොකර ඉන්න. ඉවරයි. එතනින්ම ඉවරයි. ආයේ මේ කපුරු පිච්චුපු තැන වගේ. කතන්දර ගිටුවනේ ඉතිහාස කතේ. ගලේ කෙටුවා වගේ තව තව මනසක් හෙල්ලෙනවා. ඊට පස්සේ ගෙවන්නවා. ඒ කර්ම වෙනවා. ඊට පස්සේ කර්මපත වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට මේකට එනකොට ඔය මට්ටමට එනකොට ඉතින් පොඩ්ඩක් ඔක දිහාට ගියාට පස්සේ පේනවා මනෝපුබ්බංගමයි මුළු ලෝකෙම මනෝසෙට්ටයි මනෝමයයි. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය මෙන්න මේක පිළිබඳ කතා කරන්න ගිය ගමන් ওই මනෝමය ලෝකයේ ඇත්තක් බවටපත් වෙනවා. ඒකලා අනා ගන්න. ඕක ඔත්තනින්ම ඉවර කරන්න නම් දැක්කට නොදැක්කා වගේ හිතුට නොහිතුණා වගේ ඇහුනට නැහුණා වගේ මේක නොකිසිවක් බවටපත් කරගන්න. අකිංචන. කිංචනේ කියලා කියන්නේ කිසිවක්. කිසිවක් කියලා කියන්නේ කෙලෙසයක්. මේක අකිංචනයක් බවට පත් කරන්න නොකිෂයක් බවට පත් කරන්න අකිංචනං අනදා අනාදාන නිබ්බාණං පරමං සුඛං නොකිෂය බවට පත් කරගත්ත ගමන් ඉන් එහාට කෙලෙස් නැහැ ඉතින් ඒ කලාව ඔක්කොටම කරන්න බෑ භාවනා නොකරන අයට බෑ භාවනා කරපේ කරත් මේක නොකරොත් අනවශ්‍ය තැනකින් කෙලස් ටිකක් මල්ලේ දාගත්තා වෙනවා ප්‍රපංච නොකලියුත් තැනක ප්‍රපංච කරා වෙනවා ඒක නිසා පුළුවන් තරම් බලන්න මේවා පිළිබඳව කතන්දර එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම පැත්තක දාලා ඊගාව චිත්තක්ෂණේ සතිමත් වෙන්න උත්සාහ කරන්න. සක්මන් භාවනා පිළිබඳ පොඩි වார்த்தාවක් තියෙනවා. වම් පාදයේ පොළොව ස්පර්ශ වෙනකොට පාදයේ මුරුදු මොලේ භාවය නැති කරගෙන රළු ගොරෝසු ස්වභාවයක් වැටහුණ අතර ශරීරයේ බර වම් පාදයේම ගැනීම නිසා තෙරපෙන තද ගතියක් දැනුණා. දකුණ පාදයේ තබන විට සිලින්දු මෘදු ස්වභාවය නැති වී රළු ගොරෝසු සීතලක් දැනුණා. විටක පාදයේ උණුසුම නැති කරගෙන ගොරෝසු රළු ස්වභාවයක් දැනුණා. සක්මන් කරන විට දැනෙන රළු ගොරෝසු ස්වභාවයත් විසිරෙන ස්වභාවයක් දැනුණා. පාදයේ පුරාම ටික වේලාවකින් පාද දෙකේම සමාන ලෙස ලක්ෂණ වැටහුණා. මේ අතර નિરાයාසයෙන්ම සක්මන යන බව දැනුණා. තුන්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය කොට කලක සිට භාවනා වඩන එක්මි. පිම්බීම හැකිලීමේදී එම අරමුණු පටන් ගැනීමත් අවසානයත් ඒ අතරතුර බිඳි බිඳී යෑමත් ප්‍රකටව දැනුනි. නමුත් ළඟකදී සිට අරමුණු ප්‍රකටව වැඩි වී වැටහීමක් නැත. දැන් අරමුණු පටන් ගැනීම දැනුණත් කඩින් කඩ බිඳී යන බවක් තමයි වැටහෙන්නේ. තද බල වේදනාවේදී ඉරියව් වෙන වෙනස් කිරීමට සිත්වේ. ඉරියව් වෙනස් කොට නැවත ඉරියව් සකස් කර ගතිමි. පර්යංක භාවනාවේදී මට දැනෙන දැනෙන දේ දැනෙන දැනෙන ආකාරයට මෙනෙහි කරමි. උදාහරණ වශයෙන් දුක් වේදනාවක් දැනුණු විට රිදෙනවා රිදෙනවා ආකාරයක්ද ශරීරයේ තද ගතියක් දැනුණු විට තදයි තදයි යන ආකාරයෙන්ද උණුසුමක් දැනුණු විට රස්නයක් රස්නයක් යන ආකාරයෙන්ද ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාව වඩන ආකාරය හරි මාර්ගයේද යන්න පහදා දෙනසේක්වා ඔය මේකේ කාරණා දෙකක් කෙලින් කර ගන්න පුළුවන් අඩිජු කර ගන්න පුළුවන් ඒකත් සාකච්ඡාවකින් කියනවාද නැත්නම් කොහොමද බන්දනේ මට වෙන්නේ මෙහෙමයි හිතෙන්නේ අර මුලින් අරමුණ පෙනිලා අරමුණ හරහා ගිහිල්ලා ওই කැඩි කැඩි බිඳී යෑම තේරෙනවා. දැන් එහෙම අරමුණ පේන්නේ නැතුව කෙලින්ම කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය පේනවා කියලා වාක්‍යයක් තියෙනවා ආරම්භක ප්‍රදේශයේ. ඉතින් එතනදී මේ ලියපෙකනා කැමැතිද? එහෙම කැඩි අරමුණ ප්‍රසිද්ධ නොපෙනී මේ කැඩි කැඩි බිඳි බිඳි යෑම තමයි සැකයට හේතු වෙනවද නැත්නම් මේ භාවනා වැඩමුළුවක ඉන්න නිසා ගැම්මට මේක වෙනවා කියලා Tamanට ආත්ම විශ්වාසයක්ද පහළ වෙන්නේ. දෙක ඒක සුද්ධ කරගන්නවා. දෙක තමයි මේ දැනෙන තදවීම මේ දැනෙන මේ ලකුණු මෙනෙහි නොකර හිටියොත් භාවනාවට බාධා වෙයිද නැත්නම් මෙනෙහි කරව මෙනෙහි නොකර හිටියොත් Tamanට මේ මේට වැඩිය ලාභයක් වෙයිද කියලා මොකද්ද මේ මං කියන මේ ප්‍රශ්න දෙකට වැටෙන වැටෙන දේ ප්‍රකාශ කරන්න කැමති නම් සාකච්ඡාවට හොඳ ගැම්මක් එනවා. ප්‍රශ්න දෙක පැහැදිලිද? සම්හන්ස මෙනේ කරගෙන යනකොට අරමුණ ප්‍රකට වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. වුණේ. මෙනෙහි කරගෙන යනකොට අරමුණ ප්‍රකට වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. ඔව්. ඔය ඒක නිසා තමන් මෙනෙහි කිරීමට උනන්දු වෙනවා ප්‍රකට වීම වැඩි කරගන්නවා. එහෙම ගියාට පස්සේ වෙලාවක් හම්බ වෙනවා මෙනෙහි කරන්නේත් නැතුව ඉබේම අරමුණ වැටෙන්නේත් නැතුව බිනි බිනි යන ස්වරූපයක් වැටෙනවා. එතකොට තමයි අන්දමන්ද වෙනවද? නැහැ. නැත්තම් මේ භාවනාව නිසා මට ලැබිච්ච අතිරේක ලාභයක් කියලා හිතනවා. මම හිතනවා ඒක භාවනාව නිසා වෙච්ච දෙයක් කියලා. right. ඒක පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක. ඔය කියන තදවීමාකාර ඔය කියන දේවල් මෙනෙහි නොකර ඔක දිහා බලහන් හිටියොත් ඔය ලාභයක් කියලා හිතනවද නැත්නම් මෙනෙහි කළ යුතුමයි කියලා හිතනවද? පසු කොටසේ සඳහන් වෙනවා. මෙනෙහි කළත් ප්‍රකට වෙනවා කියලා මට හිතෙන්නේ. බලන්න ඒක දිහත් සමහර විටක මෙනෙහි කිරීමම අවුලකටත් හේතු වෙනවා. අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීමත් අවුලට නිසා ඒ වෙලාවට මෙනෙහි නොකර බලන්න ඕනේ. හරියට බබාට නිින්ද යාගෙන යනවනම් නැලවිලි කවිය අඩු කරන්න ඕනේ. නිින්ද යාගෙන වෙලාවේ හයියෙන් නැලවෙන්න ගියොත් බබාට වැඩි අම්මයි නැලවෙන්නේ. මුගක් වෙලාවට එන්නේ ඒක තමයි. බබා නෙවෙයි නැලවෙන්නේ අම්මා. ඉතින් අම්මා දන්නේ නැහැ කොයි වෙලාවද නැතර කරන්න ඕන කොළද බැඩිපුර කියලා. ඒ කියන්නේ බබා ගැන හැඟීම විශේෂයෙන් ආයම්මලාට ඒක වෙනවා. Tamange බබා නෙවෙයි. අන්න ඒ වගේ නැලවිලි කවිය කොතෙන්දෙත් නැතර කරන්න ඕනේ බබා නින්දට යාගෙන එනකොට එමීට ඔක අඩු කරන අඩු කරන යන ක්‍රමයක් තියෙන නිසා මෙනෙහි කිරීම අත්නෝමතිකව පාවිච්චි කරන්නත් එපා. හැබැයි ඔය කියන ප්‍රකාශයේ සත්‍ය නම් මෙනෙහි කිරීම නිසා මට අරමුණු ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ආනිසංශ තියෙනවා. ඒක දිගේ යන්න මම මේ කියන එකත් මතක තියාගන්න. වෙලාවක් එනවා මෙනෙහි කිරීම මොකක්වත් කරන්න ඕනේ අරමුණ විහිං අරමුණ ප්‍රකට කරනවා. එහෙමයි. එලාට මෙනෙහි නොකර සිටීම ශක්ති සංස්තිතියක් වෙනවා. අර දර්ශනයේට බාධාකින් තොරව හෙලි දක්වන්න වෙලාවක් හම්බ වෙනවා. ආන්නේ දෙක සුද්ධ කරගන්න. එහෙමයි. සක්මන් භාවනා පිළිබඳක් තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නම. සක්මන් භාවනාවේදී পায় පිළිබඳ සංඥාව නැතිව ගොස් ඔසවන විටහා ගෙන යාමේදී සැහැල්ලු බවකුත් පොළවට තබන විට බර බවකුත් පොළව ස්පර්ශ කරන විට සීතල ගතියකුත් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මේ දැනෙන්නේ ධාතුන්ගේ ස්වභාවය නේද? මට පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය ගෞතම බුදුසසුන තුලදීම හැකි ඉක්මනින් අවබෝධ වේවා සාදු සාදු. ඉතින් මේ වගේ මේක ධාතු මනසිකාරය කියලා අහන්න වෙන්නේ මේක දිගේ අද්දකීම් මැදි නිසා. ඕම යන්නනේ. දිගට යනකොට මේ ධාතු මනසිකාර නැත්නම් හිතලුවද්ද එහෙම නැත්නම් වෙන එකක්ද කියලා තේරෙයි. ඒ නිසා අපිට දැන් පොට පෑදුනාට පස්සේ ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඌව බලන්නේ නැතුව දිගට කරන්න ඕනේ. ඒ විභාව සතියේ තියෙන උත්කෘෂ්ඨ ගතිය තමයි ඒක දිගේ කරගෙන යනකොට අපි මුලින් හිතන සැක මුලින් හිතන අපැහැදිලි තැන් අනිවාර්යෙන් පැහැදිලි කර දෙනවා ඉස්සරහට. ඒක පුළුවන් අහලත් පැහැදිලි කර ගන්න පුළුවන්. ඒක දෝෂයක් නැහැ. අත ඊට වැඩි අර තමන්ම අත්දකලා අවබෝධ කරගන්න අවබෝධය හරහා එන සැකදුරු වීම ඒක කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මූලධර්මනෝ ගයෙන් අහුවම පොඩි ගුණයක් තියෙනව නැත්තේ නෑ. නමුත් හොඳම දේ තමයි ඕකම නැවත නැවත කරලා ඔය තියෙන සැකේ දුරවන් වෙලා යන එකක්ද නැත්නම් සැකේ වැඩි වෙන එකක්ද කියලා බලන්න. දිගටම ඒ පය ඔසවනකොට දබනකොට තියෙන ඒ උණුසුම් කම්පන චංචල ගති එක වැඩිපුර ජීවිතය ගත කරන වැඩිපුර සතියෙන් ගත කරන. ඒකෝට බලන්න ඒ යථාර්ථයේ දකින්නකොට සැකේට ඉන්න බෑ. යථාර්ථය අඩු වෙනකොට සැකේ රිංගනවා. ඒ නිසා අපි කරන්න තියෙන පාර හරි කියලා දැනෙනවා නම් ඒ යථාර්ථයෙන් ඇති හැටියෙන් යථා භූතයෙන් ඒ වැඩි වෙලාවක් ගත වෙන්න හදනකොට සැක කටයුතු තැන්, ගූඪ තැන්, গুপ্ত තැන් ඉබේම අඩු වෙනවා හරියට අරුණ පවු කරගෙන ඉර නගිනකොට අහුමුළු වල තියෙන අන්ධකාර ඉබේම අයින් වෙනවා. අරුණ වෙලාවේදී ටිකක් තියෙනවා තාම. එවනැලි තාම බලවත්. නැ ඉර නගිනකොට නැතිනවා වගේ ප්‍රත්‍යක්ෂම දිගට වෙන්න දෙන්න. එහෙමයි සාමනාංශ. හතරවන ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. මම මුල් කර්මස්ථානයේ ආශ්වාස ප්‍රශ්වාස බැලීම කරගෙන යමි. මට නිදිමත විටින් විට පැමිණේ. මම ආශ්වාස ප්‍රශ්වාස බලමින්ම සිටිමි. තුන් හතර වතාවක්ම නිදිමත ආවා. සතිය පවත්වාගෙනම සිටින විට නිදිමත නතර වී ඈනුම් මරින්න පටන් ගත්තා. ඒත් ආශ්වාස ප්‍රශ්වාසය නතර වුණේ නැහැ. පසුව S2 කඳුළු පිට වී ගියා. ඊට පසුව නිදිමත අවසන් වුණා. දිගටම අවසාන වනතෙක් මුල් කර්මස්ථානයේ බලමින්ම සිටියා. මෙය වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේ සදා සුරැකේවා. අවසානයේ නිවන් සුවයම අත්වේවා. සාදු මේක සාමාන්‍ය හරි අමාරුයි මේ කෙටි සාකච්ඡාවකින් හෝ එක කමඨානකින් සුද්ධ කිරීමකින් සුද්ධ කළ දෙන්න මේ නිදිමත සමහර විට භාවනා වැඩෙනකොට අනිවාර්යෙම එන එකක්. ඒ නිසා මේ නිදිමත කියලා කියන එකයි හිත හැඟවි ගන්නවා නැත්නම් හිත හැංගී ගන්නවා කියන දෙකයි හරියම හරි වෙන් කරන්නේ. ඒ නිසා අරමුණ දකිමින් ඉන්නකොටම නැත්නම් අරමුණේ හිත පවත්නකොට නැත්නම් සතිය දිගේ යනකොටම නිදිමත එනවා ඒ හේතුව අරමුණ නීරස වීම නිසා අරමුණ ඒකාකාරී වීම නිසා අරමුණේම එකම දේ බලබලා ඉඳීම නිසා ඒක බොහොම වටින දෙයක්. ඒක බලාපොරොත්තුෙන් යන්න ඕන යෝගාවචරය. ඒකට ශාසනය අපි තඳහන් කරන්නේ නිබ්බිදාව කියලා. එකම දේ බල බල ඉන්නකොට එපා වීමක් වෙනවා. අපි කාම ලෝකයේ කියන්නේ දේවල් මාරු කර කර කාමේ විඳිනවා. දැන් බුදුජානස් කියන එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනින්න කියලා. ඉතින් ඉස්සලා යෝගාවචරයට අරමුණ අහුවෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ. ආනපනේ අහුවෙන්නේ. දැන් අහුණාට පස්සේ හිමීට පේන්න පටන් ගන්නවා ටික වෙලා කානපන කරනකොට නිින්දට වැටෙනවා. නමුත් මේ යෝගාචරය බැලුවොත් මේ හොඳට පේන ආනාපානේ එන්නේ එන්නේ සියුම් වේගන යනකොට, ගෙවිගෙන යනකොටද මේ නිින්ද එන්නේ කියලා. එහෙමනම් හරිය ලේසි අත දීලා උදව් කරන්න. එයාට කියන්න වෙනවා මේ කෙලෙස් අඩුවීම නිසා නිින්ද එන්නේ කියලා. ඒක හොඳට පැහැදිලි සක්මන් කරනකොට යම් වෙලාවක හොඳට සක්මනේ වම දකුණ දිගට යනකොට සක්මනිත් නිදිමත එනවා. සක්මනේත් වැනෙන්න පටන් ගන්නවා. සක්මනේත් පාලනය කරගන්න බැරි වෙනවා. ඒකට කියලා දෙන්න තියෙන මේ භාවනාවේ හිත යෙදෙනකොට අපි හිතනට වැඩි ඉක්මනින් රාග ద్వේෂ දෙක නැති වෙනවා. ඒකට මෝහය මතුවෙනවා. මෝහය මතුවෙන්නේ නැහැ රාග ద్వේෂ තියෙනවා. වෙන විදිහට කියන්න බලම මේ අපි අවදියෙන් සජීවීව ගත කරන්නේ රාග ద్వේෂ තියෙනකන් විතරයි. මේක සම්පූර්ණ කාම ලෝකයක්. ඒක තමයි මේ පුපුවගත්ත, දල්ලගත්ත අත් දෙකකින් යුක්තව ගත කරන්නේ පෘ탁ජනියෝ රාගේ රත් වෙලා, ද්වේෂෙන් දූෂිත වෙලා, එතකොට මේක වෙල්ලිලාම්ප වගේ. යම් වෙලාවක රාග ද්වේෂ තැම්පත් වුණානේ විදීමක් තමයි. කම්මැලි, ඒකාකාරී, නීරසයි. ඉතින් මුද්‍රජානන්සේ පෙන්ලා දෙනවා. මේ පොඩි භාවනාවකින් නැත්නම් පොඩි සති ප්‍රමාණයකින් පොඩි වෙලාවකින් මේ රාග ද්වේෂ දුර වෙනකොට යෝගාචර ලෑස්තිලා ගියොත් මේ රාග ద్వේෂ දුවීම මගේ ප්‍රයත්නයේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්ද එහෙමනම් රාග ద్వේෂ දුරිනොට මතුවෙන නිදිමත මෝහය යෝගාවචරය දැනගන්නවා කරව භවනා ප්‍රතිඵලයක් කියලා. එතකොට අරමුණ ගෙවිගෙන යන පැත්තෙන් තමයි කතා කරන්න ඕනේ. මුගව දෙනේ කර්මන කතා නොකර කියනවා භවනා කරනකොට මට නිදිමත එනවායි කියලා අත තියන්න අමාරුයි. මොනවාක්වත් ඒකට උපදෙස් දෙන්න බෑ. සමහර විටක සක්මන් නොකර මිනේ නොකර භවනා කරනකොට එන කෙලෙස් නිදිමත වෙන්නත් පුළුවන්. මෙතන හැබැයි ඊට වැඩිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ කෙලෙස් නින්දක් නෙවෙයි හිත සැඟවි ගැනීමක් වෙන්නේ. ඒකට උත්තරය අල්ලන්න නම් ආනාපානේ කාලානුරූප වෙනස් වෙන වෙනස් වීම ටික ගොරෝසුවර තියෙන හැටි, සියුම් වෙන හැටි, අතිසූක්ෂම වෙන හැටි කියන්න පුළුවන් නම් ගොඩ ඉඳලා කියතයි ඔන්න ඔය හැටි වෙනකොට කම්මැලිකමක් එයි, නිදිමත ගතියක් එයි. අන්න ඕකට ලෑස්තිලා යන්න කියලා. ලෑස්ති වෙලා ගියොත් මේ කියලා තියෙන උපක්‍රම දෙක තුන කරොත් ඒ නිදිමතත් ඇති වෙනවා. මේ ලෑස්තිය කියලා කියන්නේ නිදිමතට විරුද්ධ පක්ෂේ. ලෑස්ති නැති මනසින් ගියොත් තමයි නිදිමත ඇවිල්ලා අපි වහලා ගන්න. ඒ නිසා නිදිමත එන්න පුළුවන් නම් එන්න ගටන් ගත්තොත් දිගටම එනවා. අනිත් දවසේ යන්න භාවනා කරනකොට මුලදිම අරමුණ දිගේ හිත එකට ගියොත් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිදිමතත් අරමුණු කරන් ඉගෙන ගන්න ඕනේ. නිදිමත එනකොට මේක මම බලාපොරොත්තු වෙච්ච එකක් කියලා බැලුවොත් තමයි තේරෙන්නේ හිතේ රාග ద్వේෂ නැහැ. අරමුණේම හිත තියලා ඒකාකාරී වෙලා. ඒක නිසා මේ නිදිමතට අවදි වෙන එක තමයි සතියේ සති බලයටපත් වෙනවා කියලා කියන්නේ. සතිය සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතියක් පාට සති බලයේ බවටපත් වෙනකොට ඔය වගේ ලොකු හැවෑරිලක් සිද්ධ වෙනවා. අවදියක් සිද්ධ වෙනවා. ලොකු වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක මේ භවනා ජීවිතයේ හොඳ සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔක එක සැරෙන් කරන්න බෑ. ඔක එක සැරයක් කරුවත් ආයෙ සැරයක් වටපැත්තෙන් ඇවිල්ලා ආයෙ ගන්නවා. කම්මැලිකම මාර්ගෙන්, නිදිමත මාර්ගෙන්, ඒකාකාරීකම මාර්ගෙන්, සැක මාර්ගෙන්, බය මාර්ගයෙන්, අනිශ්චිතතාවයේ මාර්ගෙන්, සද්ධාව අඩුවීම් මාර්ගයෙන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක භාවනා ගමනේ හොඳ දෙයක්. ලෑස්තිලා ගිහිල්ලා ඕක හරහා යන්න එක සැරයක් කරා ගියාට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ශිල්පේ හොන්තටම අතට එනකම් වශී භාවයේ හොන්තටම අතට එනකම් යෝගාවචරයට සිද්ධ වෙනවා මේකත් එක්ක දිගට වැඩ කරන්න. පස්වන ප්‍රශ්නය අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව මෙන්ම පරයන්ක භාවනාවේද මගේ සිත කය දැකගතිමි. එය මෙසේ විස්තර කරමි. එක් පායක විලුඹ පොළවෙන් එසවෙන ෂණයේ ඒ ස්පර්ශය ගිලිහෙන මොහොතේ සිත ඒ සංඥාවගෙන අනෙත් পায় ඔසවන සංඥාව ලබා ගනී. මෙයද ආශ්වාස ප්‍රශ්වාසයේ මෙන්ම අවසානයේ සතිය අල්ලා ගන්නේ මනසමයි. පාද දෙස නොබලා සිත දෙස බැලූ විට ගමන් කළ නොහැක. ආශ්වාසයේදීද සිත එකඟ වීම මෙයමයි. ශරීරයේ ක්‍රියාකාරී වන යන්ත්‍රයකි. ඒ ක්‍රියාකාරීත්වයේ දෙස විවිධ අයුරින් මට බලා සිටිය හැක. එහෙත් මෙහිදී මෙසේ බලා සිටින මා වෙනස් වන්නේ කෙසේද? ආන්දෙකු අල්ලා ගන්නට හදන්නා මෙන් දැන් මා මා අල්ලා ගැනීමට හදන ෂණයේම එකඟතාවයේද බිඳී යයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්මදේශනා මා දැන් සම්පූර්ණයෙන් මාව දැන් සම්පූර්ණයෙන් වෙනස් කර ඇත. මේ ධර්මය ඔබ වහන්සේගේ ධර්මකාය පිළිබඳ පිපාසයක් මෙන්ම මෙන් සිත විමසයි. මා ස්වභාවයෙන් බෙහෙවින් වේගවත් සා ක්‍රියාකාරී ආවේගශීලී චෛත්‍යයකි. මා මා ගැන සොයන්නේද මේ ආවේගයෙන්ද? ඒ නිසා මෙසේ එකඟතාවය බිඳි බිඳී යාද. නැත්තම් මට පැටලුණාද? ඔබ වහන්සේගේ මේ ධර්මය මා සඳහාමයි කියා මාහට හැම විටම දැනේ. බුදුන්ගෙන් අසමි, සිතා අසමි. දැන් gedara ගී විට මා මාරුවේ ආවාදයි අම්මා සිතනු ඇත. කොහේ මාරු කියලා. අම්මටත් වයර් මාරුලා තිබොත් මාරු. gedara මා අතින් බිඳී ගිය බඩු බාණ්ඩ නිමක් නැත. එහෙත් මා කිසිම තරහක් ඉතිරිවන්නේ නැත. මා සිත එකඟ කරගත් විට කිසිම බැඳීමක් කිසිම දෙයකට හිත නොයයි. එහෙත් ඔබ වහන්සේගේ ධර්මදේශනා පමණක් දැන් සිතට නැගී එයි. මේ తত্ত্বය සතියෙන් මිදුණු විටද පවත්වා ගන්නට අවශ්‍යයි. මේ වෙනස් වන මා හඳුනාගත යුතුය. මේ වෙනස් වන මා එසේ වන්නේ කෙසේද? ඔබ වහන්සේට මා එකසිතින් බුදු බව හැර කිසිවක් නොපතමි. අප නැවත නැවත මේ නිස්සරණ වනයේට හිස ගිනිගත්තාසේ පැමිණෙනු නොඅනුමානයි. ඒත් මේ පිරු සතිය යානි කතාය බහුලී කතාය අනුට්ඨිතා යනුවෙන් පුරාගමි. මේ දේශනාවල තේරුම පහදා දෙන්න. තවද මෙතෙක් සිහියෙන් සිටි අප අසිහියට වරහන් තුල ගිහි බවට යා යුතුය වෙමු. එයද අප කෙරෙහි කරුණාවෙන්ම වදාළ මැන. අප වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලාට පමණක් දෙවනු වනු ඇත. මේකේ මුල් කොටස ඔය මමයා තේරුම් ගත්තා කය වචන තේරුම් ගත්තා කියන එකේ ගොඩාක් සංඥා ස්කන්ධයට අනුව එකක් ගෙවෙන සංඥාව සහ තව එකක් ලබන සංඥාව අතර තියෙන ක්‍රමේ රූපහරා කියන්නත් පුළුවන් වේදනහරා කියන්න පුළුවන් සංඥාහරා කියන්න පුළුවන් ওই කියන විදිහ නැත්නම් සංස්කාරහරා විඥානහරා එනිසා බලු බැලමට පහක් වගේ පේනවා නමුත් එකම දේ විවිධ ආකාරයෙන් පේන මේකට බුදුහාමුදුර යොදන වශයෙන් පච්චාපුරේ සංජී කියලා අපි රිලේ රේස් එකදී එකනේ බැට් එකක් ගෙනත් දෙනවා අනිත් එකනා බැට් එක අතර ගන්නවා එතකොට අර ඊටාම දක්ෂව අනිත් එකනාගේ අතට වැටෙන්නේ නැතුව දෙන්න ඕනේ අනිත් එකනා දුවන ගමන් පිටියල්ලෙන් ගන්න ඕනේ බැටන් එක. එතකොට අර දෙන්න පච්චපුරේ සංඤේ හරහා බැටන් එක වැටෙන්නේ නැතුව ගෙනියන්න ඕනේ. අන්න ඒ වගේ වම් කකුල ඔසවනකොට දකුණු කකුල බර ගන්නවා. මේ මේ මේ තින්ක්‍රොනයිසේෂන් ඇති මේ දෙකේ යන හැටි බලපුවාම අවුරුදු කෝටි 40ක් විතර පරිශන කරලා තමයි මිනිස්සයා මේක ඉගෙන ගත්තේ කකුල් දෙකෙන් ඇවිදින්න. එවනස කකුල් හතරෙන් ගියේ අපි. කුර හතර කුරෙන් ගිය මිනිස්සුනේ මේ දැන් ඔය දෙක දෙපයින් හිටගෙන තියෙන්නේ. එතකොට මේ එක කකුලකට බර දාලා එක කකුලට ගන්නකොට පොල් පිට පා ගන්නවා වගේ. මේක සරුවචනංශයෙන් පෙන්නන්නේ කරත් එක එක ස්පෝ ස්පෝක් එකේ ඉඳලා අනිත් ස්පෝක් එකට බර මාරු වෙනවා නේමිය දිගේ. ඉතින් ඒක නිසා සතියේ යන්න ඕනේ බර ගන්න අරය හරහා තමයි. බොස්කිඩියේ ඉඳලා අරේ අරහරා නේමියට මේ පරිධියට බර ගිහිල්ලා නීමේ පෙරලි පෙරලි යනවා. ඉතින් බුදුරජාණන් හරි ලස්සනට කියනවා එක අරයක ඉඳලා තව අරයකට බරේ මාරු වෙනකොට කොහොමද මේ සම්ප්‍රේෂණය වෙන්නේ? ඔලිම්පික් දුවන දෙනගේ කකුල් දෙක දිහා බලනද කොහොමද මෙතන තියෙන බර ඇඟිලි වලට එනකොට ඊගාව ඉදුඹ ගන්න. ඒක අරගෙන ඒ ඇඟිලි වලට එන ඊගාව ඉදුඹ ගන්න. මේ ක්‍රමේ තමයි යන්නේ නිසා බර ගන්න තැනට හිතියෝ දාන හිටියොත් මෙතන සිදුවෙන ක්‍රියාවලිය නිකන් විද්‍යුතයක් වගේ. දුම ලස්සන කර සිද්ධ වෙනවා. ඉතින් ඕක රූපෙ දිගේ කියන්න පුළුවන්, වේදනා දිගේ කියන්න පුළුවන් මේ සංඥා. ඒ නිසා මේ ඒ සංඥාව දිහා බලාන යනකොට මම ඇවිදිනවද නැත්නම් මට ඇවිද්දෙනවද කියලා කියන්න බෑ. කරන්න ගියොත් පැටලෙනවා. මේකට හොඳ නිදර්ශනයක් කිව්වා මේ මේ බනාපු කෙනෙක්. එක දවසක් මේ හැකරල්ලෙක් ඇවිදිනකොට ඌ රැලි මාලා නැගගෙන පය යන හැටි ඉබ්බෙක් බලන්න හිටලා උඩ බුදුම ඊර්ෂ්‍යාවක් හිතුණා. දැන් ඉබ්බ ඇවිදින්නේ කොරගගා කොකරගගා කකුලක් තියලා කකුලක් ගන්න අමාරු වෙන්නේ. කැරපොත්තගේ තියෙනා නෙවෙයි, හැකරල්ලගේ තියෙනා නෙවෙයි. සතපදි කියලා කියන්නේ පාද 100යි. ඒක තමයි පත්තයි කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඌට ඊර්ෂ්‍යා හිතුණලු. ඊර්ෂ්‍යා හිතලා කැරපොත්ත ලිව්වලු. ඉබ්බ ලිව්වලු ලියුමක් හැකරල්ලට අනේ ඔයාගේ ඩාන්ස් එකේදී 17 වෙනි කකුල ඉස්සෙනකොට 67 වෙනි කකුලත් එක්ක පුදුම ලස්සනට දෙක සින්ක්‍රොනයිස් වෙනවා 18 වෙනි එකට යනකොට 68 වෙනි කකුල ගන්නවා අනේ පුදුම හිතෙනවා මට එච්චර ලස්සන ඩාන්ස් එකක් මම කවදාකවත් දැකලා නැහැ දැන් බලන්න මට විචිදේ කියලා ඉතින් හැකරල්ලට ආඩම්බරෙ හිතලා කරන්න ගිය දවසේ වැටිලා මැරෙනවා ඒ නිසා තරහකාරයෙක් කිසුන ස්තුති කරන්න. ඌ එතෙක්කල් ගියා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඌ බැලුවේ නෑ 17ත් එක්ක 60 අත සින්ක්‍රොනයිස් වෙනවාද කියලා ෂෝක් එකට ගියා. ඉබ්බා කියපු ගමන් මෙයා මේක කරන්න හදනවා. කරන්න හදපුවම කකුල් පැටලිලා හැකරැල්ල වැටිලා මැරෙනවා කියවම වෙන්න බැරි වැඩ ඒ තරමටම අපි අඳින ඇඳිලි. ඇවිදිනකොට අපි දන්නේ කවදාකවත් මේ කිලෝ 70ක් එක කකුලක ඉඳලා අනෙක් කකුලට මාරු වෙන්නේ නැටි. බලන්න සිමෙන්ති කොටයක් අතින් අතට මාරු කරන්නේ. දැන් කිලෝ 70 මාරු වෙන ඇඟට දැනෙන්නේ නැහැ. දැනෙනවා කකුල උලුක් වෙච්ච දවසේ. දැනෙනවා යටිපතුලේ තුවාලයක් තියෙනවා නම් දැනෙනවා. ඉතින් අපි මේක හොයන්න ගත්තොත් බලන්න අපි මේ ලෝකේ තියෙන පුදුම හත හොයන්න ඇවිදිනවා මේ Tamange ශරීරයේ තියෙන ඊටත් වඩා පුදුම අවුරුදු කෝටි ගණන් පරිණාම වෙලා හදාගත්ත දේ අපි ගණන් ගන්නෑ. බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඔහේ ඇවිදිනවා. නම් සක්මන් කරනකොට පේනවා මේ එකක ඉඳලා බර එකකට සංක්‍රමණය වෙන හැටි බල සංක්‍රාන්තිය බල රේඛාව වැඩ කරන හැටි බැලුවොත් අය වෙන කවුරුත් බලන්න ඕනේ නැහැ. එතනම නිවන තියෙන. ඒ නිසා ව්‍යාමමත්තේ කලේබරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි. ලෝක නිරෝධංච මේ මේ බඹයක් පමණ වූ ශරීරයේ සංඥාව සහිත මේකේ මුළු නිවනම තියෙනවා. ඉතින් මේක බලන්නේ කොල්ලෝ කෙල්ලන්ගේ කකුල නම් බලනවා. කෙල්ල කොල්ලන්ගේ කකුල් බලනවද මන් දන්නේ ඒ අපි ළඟ තියෙන එකක් ඒ වගේ අනුන්ගේ කකුල් බලන්න තියෙනවනම් හරිම ආසාවක් තියෙනවා. හැබැයි තමන්ගේ කකුල ඒතකොට පැටලිලා. එනිසා හුදුවට සක්මන් කරන බලන්න මේ මේ ශරීරේ මේ පංචස්කන්ධය අපි උපයන්න කොඩා පිං කරලා තියෙනවා. ඒක පිට බල ඒක තියෙද්දි පිට බලන එකක් සාපයක්. කැඹිරිල්ලක්. කාලකන්නිකමක්. මේ කායानुපසනාවට හිත තියාගෙන ඉන්නවනම් ওই පච්චාපුරේ සංඤී කියනකොට කොහොමද මේකකින් එකට මේ බල සම්ප්‍රේෂණයේ සිදුවන හැටි බැලුවොත් මෙච්චර ලස්සන මැෂින් එකක් මුළු ලෝකෙම නැහැ. ඒ නිසා පුළුවන් තරම් slowly mindfully silently SMS දාලා කරලා බලන්න මේකේ අසීමිත දැනුමක් තියෙනවා අසීමිත යාන්ත්‍රණයක් තියෙනවා අසීමිත liver system එකක් තියෙනවා අසීමිත සින්ක්‍රොනයිසීමක් වෙනවා අපි මේක නොබලන නිසා තමයි මේ සංසාරයක් දුක් දැනෙන්නේ. ඒක නිසා තමන්ගේ ශරීරයත් එක්ක යාළු වෙන්න පුළුවන් තරම් වෙලා ඒකත් එක්ක ඉන්න. ওই මොන විශ්වවිද්‍යාලයකට නොගියත් මොන පුස්තකාලයක් නොකියවත් මොන විභාග පාස් නොකරත් මේක දන්නවනම් ඒ දෙක අතර තියෙන ඒ පච්චාපුරේ සංඤී ගතිය බලනකොට සක්මණේ තමයි ගොඩක් වෙලාට පේන්නේ. ඒක දිහා බලනකොට පේනවා අපි මේ ලැබු manussත්ත්ව ප්‍රතිලාභේ නැත්තම් මේ ක්ෂණ සම්පත්තිය මොන විදියකින්වත් මනින්න බෑ. ඒ නිසා මේකටත් වැඩිය උනන්දු විදියට මේක බලන්න බෑ අනිත් දවසේ වේදනා හරහා ඔකම කෙන්න පෙන්නයි රූප හරහා පෙන්නයි සංස්කාර හරහා පෙන්නයි විඥානය හරහා පෙන්නයි ඒක ඉතින් අර චරිත තුනක් තියෙනවා වේදනා චරිත සංඥා චරිත සහ සංස්කාර චරිත කියලා මේවා සංඥා චරිත එයාට මේ මුළු වැඩ සිටිටම පේන්නේ සංඥාවල අතින් අත ගැනීමක් විදියට තව කෙනෙකුට ඔක වේදනා හරහා තව කෙනෙකුට සංස්කාර හරහා ඒකයි ਸਰවචන්සේ ධර්ම දේශනා කරනකොට කාටත් ගෝචර වෙන විදිහට දෙක තුනම ගැන කතා කරන්නේ. හැබැයි සංඥාව තියෙන කෙනා ඒක දිගේ ගියාම හරි. ඒ නිසා දිගට ඕකම යානි කතාය කරන, ඕකම වත්තු කතාය කරන, ඕකම ಪರಿචිත ಪರಿචිතාය මේකම යානයක් කරගන්න. මේකම වස්තුවක් කරගන්න. මේක පරිච්ඡේද ගන්න. එතකොට ඉස්සරහට යනවා. හයවෙනි ප්‍රශ්නය එක ප්‍රශ්නයක් නෙමෙයි වார்த்தාවක්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පසු කලෙක සක්මන් භාවනාවේ දැනුණ පිටෙහි දකුණුපස වේදනාව දැරිය නොහැකි වූ විට මා කලේ ඉරියව් මාරු කිරීමයි. එවිට සතියේ ඒකාග්‍රතාවයේ බිඳ වැටෙයි. මා ඊයේ හිතුවා අප භාවනා ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කරනවා. යනු භාවනාවේදී මරණයට පත්වීමට වුවත් සූදානම් වීම නේද කියා. හිත දැඩි කර එම වේදනාව ඇතිතැන්ට සතිය පවත්වාගෙන ගියා. මගේ සිරුරෙන් දහඩිය ගලන්නට වුණා. ටික වේලාවකින් එම වේදනාව පිටමැදට ගමන් කර ක්‍රමයෙන් වම්පස දක්වා පැතිරි වේදනාව සමනය වනු දැනුණා. ඊට ටිකකට පසු එම වේදනාව ඔළුවේ දකුණු පසු පස යටින් දැනෙන්නට වුණා. එය පෙරසේම තුනී වී ගියා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා තව තවත් දහම් දෙසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ භවයේදීම අමා මහ නිවනේ සැනසෙත්වයි පතමි. සාදු සාදු. තව තවත් වේදනා පැමිණේවා කියලා අපි යනවා ඊගාවට. හත්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට සහභාගී වී පළමුව ඔබ වහන්සේ දේශනා කරන මූලික කරුණු විස්තරයද කමඨහන් සුද්ධ කිරීමෙන්ද ධර්ම දේශනා මාලාවට සවන් දීමෙන්ද ලබාගත් බොහෝ දේ ඇත. ආදී කල්යාණ ගුණයද මජ්ජේ කල්යාණ ගුණයද తాදී ගුණයද උපේක්ෂාව හේතුඵල ධම ගැන බොහෝ දේ වටහා ගත්ෙමි. මෙසේ මා පරයන්ක භාවනාව පැයක් පමණ සමාධි උපේක්ෂාවෙන් සිටියෙමි. සීල සමාධි ප්‍රඥා ගුණයෙන්ද සතියෙන්ද නිදි නොමැතිව සමාධිමත්ව සිටි බව ප්‍රකාශ කරමි. මා ලබාගත් දැනුම තව තවත් දියුණු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේද මාහට ලැබේවා. බෝධිසත්ත්ව ගුණෝපේත ඔබ වහන්සේට මා ලබාගත් දැනුම දහම් පඬුරක් ලෙස පූජා කරමි. පූජා වේවා. අනව අනවට පොඩ්ඩක් දෙමුනේ. දැන් දානෝ අප්සෙට් ගන්නවා. සංවිධායකටත් පොඩ්ඩක් අපි දීලා දාමු ටිකක්. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ නිසඳැස් තියෙන්නේ. අපි එහෙට තියාගමු මේ වෙලාවේ. එහෙට මේ වෙලාවේ කවි කවි මඩුවනේ. හරි අපි වෙලාව පහු කරලා තියෙන්නේ කොහොමඩක්වත් පැයකට කොහොමරි මම එනකොට විනාඩි 10ක විතර පමාවක් තිබුණා. ඒ නිසා අපිට පැයක විතර පැයක විතර කාලයක් තියෙනවා සක්මන් සඳහා. ඉතින් යන්න ඉස්සලා කවුරු හරි ඉන්නවද වෙන ස්වාමීන් වහන්සේ මේ මම මේ දවස් දෙක තුනේ භාවනා පරියන්කයේදීලා තින්න විට ඒක පරියන්කයෙන් නැගිටින විට තද විශේෂ කැක්කුමක් එනවා. මම හිතුවා දේශගුණය නිසා වෙන්නද කියලා පහුගිය දවස් දෙක එච්චර ගණන් ගත්තේ නෑ අද උදේ ගොඩක් තදට ආවා ඊට මේ සක්මණ ඉතා හොඳට සතිමත්ව තියෙනවා සක්මණේදී මේකෙන් නෑ මේ පරියන්කේදී අද දවල් ඉඳගන්න යනකොට මේ මට බය ආවයි තදට දැනෙන ඉසරදෙයිද කියලා මම නිකන් ඇස් නිකන් වහගෙන ඒ සැකෙන් ඉන්නකොට අර එළිය වගේ ලස්සන එළියක් වගේ තිබ්බ මං හිතුවා මේකේ ඉන්න එක හොඳයි සැපයිනේ කියලා මං ආරමුණුත් මුකුත් නැහැ කියලා පැයක් විතර ඒකේ ඒ එළිය ඔය හිටියා ඊට පස්සේ ආයෙ සක්මන් කළා ආයෙත් ඒ වගේම සක්මනේ කාලේ ඉවර කරා මේ මේ පරියන්කේ කාලය මේ ස්වාමීන් වහන්සේ අර බය දැනෙනවා මට තද ටික ඔළුවේ කැක්කම උදේ ඇවිල්ලා මේ හරියට වගේම කළා වමිට් වෙන්න වගේ ටිකක් ආවා. ඒ ඉසේර දෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ මේ පරියන්කේ නැගිටිනකොට දැන් තේරෙන මොකද අන්තිමට ඇහුවේ? මේ පරියන්කේ නැගිටිනකොට ඒ තද ඉසේර දෙන්නේ ඔළුව ඇතුලේ මොනවාර තියෙනවා. <laughs> නැත්තම් හරි භයානකයි ඔය. තුන්කක් වෙලාට තියෙන ඔළුවේ මොකොත් නැහැ. එතකොට බේත් කරලා බැලන තියෙන ඉසේකක් වුණ සතුටු වෙන්න මුළු ඇතුලේ මොඳ මොනවාද ලොඳ තියෙනවා මොනවාද ඒකට කියනවා ඉස්මොලි ඉසේකක් වගේ නැති ඔළුවක් දැකලා තියෙනවා වෙනද කවදාකවත් මට ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සීරදී මෙතෙක්ල් භාවනා කරපු නැති නිසායි භාවනා කරනකොට ඔළුවක් තියෙන බව වැටේනවා කවදාකවත් ඕක දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. ඒක හත් ලස්සන මේ ආශ්චර්යවත් වචනයක්. මේ දත් තියෙන බව වෙන්ද දන්නේ, කෙස් තියෙන බව දන්නේ, ලොම් තියෙන බව දන්නේ. නමුත් භාවනා කරනකොට මේව විශේෂයෙන්ම පේන්න පටන් ගන්නවා. ඒ පේනකොට භාවනාවේ හුඟක් කාලවට ඉන්නේ. හැබැයි කවදාකවත් දරන්න බැරි මට්ටමට යන්නේ ඔය කියලා යනවා. මම දැන් ඉන්නවා ඔබ ගණන් ගන්න නැති උනාට ඔන්න මොළයේ තියෙනවා. ඒ කියන්නේ ඉසේකක්කම තියෙනවා. දතේකක්කම දැනෙනවා. ඇට කැඩිච්ච අලුතෙන් හැදෙනා වගේ දැනෙනවා. ඉතින් ඒකට අපි කියනවා ධම්ම තෙරපි කියලා. ඒක දරා ගන්න බැරි වුණා නම් කායික ලෙඩක්. කවදාකවත් දරා ගන්න බැරි මන්ටමට යන්නේ භවනා එන. හැබැයි දැනෙච්ච නැති හැමදේම නිකන් හරියට ගේ සම්පූර්ණයෙන් අස් කරලා ආයෙ තැම්පත් කරනවා වගේ ඔක්කොම මේ රීෂෆල් වෙනවා. ඒක හොඳයි. ස්වාමීන් වහන්සේ මේ පරයන්කින් නැගිට්ටන් පස්සේ තමයි සිරදි දැනෙන්නේ. ගණන් ගන්න එපා කොයි එක වුණත් වට්ටක්ක වැල්වල කවදාකවත් වැලට දරන්න බැරි gediyenන්නේ නැහැ. නැල මෙච්චර විතර ඇති ඉඩිය මෙච්චර විතරයි. නිසා ඔය කොයි වේදනාවක් දරන්න වෙනවා දරන එක හොඳයි. අපි කේන් ටික ටික ටික ටික යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඉසේකක් කොම නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද්ද දුක්ඛ සත්‍ය කියලා බලාපොරොත්තු වෙන්නේ? නිකන් චීස් කැලක් වගේ එකක්ද? නැත්නම් පපඩමක් වගේ එකක්ද? භාවනා කරනකොට ඉසිකක්මක් ආවයි කියලා බුදු ජානසයේ සාරාංශික කල්පලක්ෂයක් පෙරපුරන කොතනකවත් ලියලා තියෙනවද? ඒ කියන්නේ ඉසිකක් නැති හින්දායි. ඕවත් කියන්න තියෙන දේවල්. ඉසිකක්ම නේ ඊට වැඩි එකක් වුණත් එන්න ඉඩ තියෙනවා. මොනවා ආවත් කෙන්දිරි ගන්න එපා. ඇහුන්නේ නැහැ වගේ දැක්කේ නැහැ වගේ අනේකයි තියෙන්නේ. අපරාධි මයික් එකේ බැටරි. කොච්චර කිව්වත් ගණන් ගන්නෑ. කොච්චර කිව්වත් මොනවා හරි කියන. ඔච්චර ලොකු ඇඟක් තියෙදි මොකද ඔය ඉතිකක් තවත් ඒ ඔළුව පොපුරන මට්ටමේ ඉතිකක් වපැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් කියන්නේ. ස්වාමින් වහන්සේ අවසරයි. මම භාවනාව කරගෙන යද්දී මුලදි මුලදි හිත එකඟ කරගන්න අමාරුයි. පස්සේ හිත එකඟ වෙනවා. ඊට පස්සේ ඇඟේ එක එක වේදනා එනවා කකුල් හිරිවැටෙනේවා පිට රිදෙනේවා අතපය රිදෙනේවා ඉන්න බෑම කියලා වල දාලා යන්න තරම් හිතෙනවා ඒත් එහෙම අතාරින්න නැතුව දිගටම කරගෙන යනකොට අර කටුකොහල් වලින් පිච්ච බිමකින් එළියට ගිහිල්ලා වගේ හරිම සැප පහසු හොඳම හොඳ තැනකට එනවා ඒ தත්ත්වයට ආවට පස්සේ අර වේදනාව මොනවත් දැනෙන්නේ මේ ශබ්ද ඔක්කොම ඇහෙනවා සුවඳවල් කතා කරන දේවල් ඇහුනට හිත ඒ කිසි දෙයකට ඒ ඇහුණට ඒව පස්සේ යන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් පැයක් වුණත් ස්වාමීන් වහන්සේ එහෙම වුණාට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? විදිහට පැය ගාණක්ම ඉන්න පුළුවන් හරිය දිගට ඉන්න ඕනේ. ඕක පැමිණිච්ච ආකාරයටම ආය වේදනා පැමිණීම හරහා සද්ද කරදර වීම හරහා ආයෙත් හිත පටලවා ගන්න වෙලාවක් එනවා. ඊට පස්සේ ඒක දිගේ බලන්න ආයෙත් නැති වෙනවා. ඉතින් වගේ මේ හිත වෙලාවක මේව අල්ලාගෙන කතන්දර ගොතනවා. හිත අනික් වෙලාවට කිසිම තද්දයකට බාධා වෙන්නේ නැහැ. කරදරයකට නැහැ. හිත හිතවිලි එන්නේ ආය නැති වෙනවා. ඒ වගේ පණි 10 අපණි 10 කියලා වගේ එල්ලයක් සහිතව සහ එල්ලයක් රහිතව යන්න පටන් ගන්නවා. මේ මේ රැල්ල නැත්නම් ආරේ අපිට පාලනය කරන්න බෑ. ඒ දැනෙන්නේ නැති වෙලාවේ දැනෙන්නේ නැතුව එහෙම ඉඳරිනවා. ඊට පස්සේ දැනෙන්න පටන් ගන්නවා හරියටම නිකන් කෝ දිමි කෝට්ටක් ගලලා එකට දැම්මා වගේ. එහෙම නැත්නම් කඩිගුලක් ගෙන ළඟට දැම්මා. ඒ නැත්නම් පිටුරු කොටක දඟලන මිනිස්සු කියලා වතුර බහපුවම ඇඟ පුරාම පුපුරු ගන්නවා. ඒ වගේ එන්න ආයෙසර ටික වෙලා ගෙවගෙන තියෙනවා. ආයෙසරක් එන්න පටන් ගන්න. ඒක හිතන්න පරියන්කේදී හතර සැරයක් වුණොත් ඒ මනසට පේනවනේ ඔගේ මනෝවිකාරයක් කියලා. යට ඕනේ නම් මොනවත් නැතුව වේදනාවක් ඇතිකරලා දෙන්න පුළුවන්. එයාට ඕනේ නම් කොච්චර දේවල් තුනත් වේදනාවක් නැහැ කියලා ඉන්න පුළුවන්. ඉතින් මේක හොඳට දැක ගන්න ඕනේ. එනේන වේදනාවට බාම් ගන්නටයි උත්තර දෙන්නයි ගියොත් අපිට කවදා මේ චක්‍රය බලන්න හම්බෙන්නේ. පළවෙනි චක්‍රයදීම අපි බලාපොරොත්තු සූම් කරනවා. එක චක්‍රයක් නෙවෙයි. ලක්ෂ වාරයක් පෙන්වන්න ඕනේ. මේ හිතට ඕනේ නම් ඕනම දෙයක් නැති ඕනම දෙයක් තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. තියෙන ඕනම දෙයක් නැහැ කියලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා යාට ඇති වෙන්න නටන්න දෙන්න ඕනේ. නටන කිසිම අතරවාරයේදී විනිශ්චය කරන්න යන්න එපා. ප්‍රතිකර්ම කරන්න යන්නත් එපා. ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. මගේ ඇඟ වුණාට මගේ නෙවෙයි වාගේ. හැබැයි මේකේ මේ ඒ අරමුණු ඇවිල්ලා අපිට දුක් දෙන දරුණු කරන පෙළෙන වෙලාවත් අරමුණු ඇවිල්ලා අපිට දුක් නොදෙන දෙකේදීම දුක එනකොට දුක තමයි සතිය තියෙන බව දැනගන්න තියෙන කාරණාව අපට. ඒ ඉද්දෙන ගති කම්පට චංචල ගති කැක්කුම් පිපුරුන් දනකොට දන්න දැන් සතිය තියෙනවා. ඊට පස්සේ සතිය තියෙන අරමුණු නැතුව අන්න ඒ සති දෙක අරමුණු සහිත සතිය සහ රහිත සතිය දෙක අතර බලනකොට තේරෙනවා මේ මනස පූර්ණ මායාකාරී. හතරමං හන්දික මැජික් පෙන්නන මිනිසෙක් වගේ ඒ දිමයට කට උතර බඳින්න ගියොත් කිලෝරක් කරන්න. එකින් එක් ප්‍රතිශාපණය වෙන්න දිගට යනකොට තේරෙන පටන් ගන්නවා කම්පන වෙන ගතිය කම්පන නැති ගතියෙන් උත්තරයක් වෙනවා කම්පන නැති ගතිය කම්පන ගතිය උත්තරයක් තියෙනවා මේ දෙක දිහා උපේක්ෂා වෙන්න පටන් ගත්තාම මේ දෙක තුලමත් ආයේ දිගටම යන තම්පත්කමකුත් දැනෙනවා ස්වාමී කරම කාලය අනුව සිද්ධ වෙන එක ස්වාමීන් වහන්සේ සමත භාවනාව කියන්නේ ඒ ඒ ඔය ඉතින් ඔය ඉතින් අනාගන්න හදන මේ අනිකන් හම්බෙන හරකගේ අං බලන්න හදන සමත කිව්වොත්ද සන්තෝෂෙ හිතෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඒකින් පස්සේ දැන් විදර්ශනා කරනවා නම් නෑ නෑ මං කියන්නේ සමත කියන සන්තෝෂ වෙන සමත කියලා දාගන්න ප්‍රශ්නේ නෑ විදර්ශනා කියන සන්තෝෂ නෑ ඒක දාගන්න කොයි එක දක්වත් ප්‍රශ්න නෑ මේ නන්දමිල්ලෙන් තමයි මේ අපරාධේ කක්ක ගාගන්නේ නෑ ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමත් කරන්න පුළුවන් මට දැන් වේදනාවල් ඇවිල්ලා මගේ අරමුණු ඔක්කොම විසිරලා ගිහිල්ලා බොහොම කරදර තත්ත්වයට එලා දාලා යන්න තරම් හිතනකොට මම මේ අර අතීත වේදනාව ඒ ඒ විදිහට මම මේ භාවනාව කරනකොට මගේ සේරම වේදනාව නැති වෙලා යනවා අපි කරනවා ඒක කරන එකක් කියලා අපිට හිතෙනවා. නමුත් මේ වෙන දේ මේකට දහස්වර වෙන්න දෙන්න මේ සිද්ධ වෙන දෙයකට මේ මම කරනවා කියලා අපි බාර ගන්න හදනවා. එහෙම කන්නේ පළවෙනි සැරේ එහෙම හිතෙනවා. දෙකේදිත් හිතනවා 10 15 20 30 යනකොට පේනවා. එයාට ඕනේ නම් එයා වද දෙනවා. එයාට ඕන වද දෙන්නේ නැහැ. මේක දිහා බලනකොට අර මං හිතනවා මේ මම කරන දෙයක් කියලා. පහුවෙන පහුවෙන තමයි ඒක යන්නේ. චක්‍ර රාශියක් අරගෙන තමයි තේරෙන්නේ. මේක කලින් හදපු DVD එකක් උඹට බලන්න විතරයි පුළුවන්. එඩිට් කරන්න බෑ. uneditable DVD එකක් මේ.